චත්තාරු මේ වික්ඛවේ ආරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහාය කතමේ චත්තාරු කබලිකාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා අස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තත්තියා විඥානං චතුත්ථං ඉනේකෝ භික්ඛවේ තත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුක්ඛායාති තී සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ අභිසමේ සංයුත්තේ ආහාර වර්ගයේ මොලිය පග්ගුණ සූත්‍ර ධර්මයයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ වාසය කරන අවස්ථාවේ මොළිය පග්ගුණ වික්ෂුන් වහන්සේ ඇතුළු ඒ වික්ෂුන් වහන්සේලාට පදාල සූත්‍ර ධර්මය. භාග්‍යතුන් වහන්සේ වදාරනවා චත්තාරෝ මේ වික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්වේසීනං වා අනුගාය මහණෙනි උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්‍යයන්ගේ අනුග්‍රහය පිණිස මේ ආහාර සතරකි කතමී චත්තාරෝ කවර සතරෙක්ද? කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා දලවූ හෝ සිවුමූ හෝ කබලිකාර ආහාරය ඒ කියන්නේ කන ගුණ ආහාරය පස්සෝ දුතියු ස්පර්ශයේ දෙවන්නේ මනෝ සංචේතනා තතිය මනෝ සංචේතනාව දෙවන්නේය විඥානං චතුත්තං විඥානය සිව්වන්නේය ඉමේකෝ භික්කවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්බවේසීනං වා අනුග්ගහායාති මහණෙනි මේ ආහාර සතර උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්‍යයන්ට අනුග්‍රහ පිණිසත් මේ යැයි දේශනා කර වදාලා ආහාර කියන වචනය ආහාරති ගෙන එයි කියන වචනයෙන් හැදිලා තියෙනවා. ඒ කියන්නේ යම් ඵලයක් නොනැසී ඉදිරියට ඉදිරියට පැවැත්ම ගෙන එන්න යම් හේතුවක් උපකාරයක් වෙනවා නම් ඒට කියනවා ආහාරය කියලා. උදාහරණයක් කිව්වොත් ගසක් ඇද වැටෙනවට ගහට මුක්කුවක් යොදනවා. ඒ මුක්කුව ඒ ගසට ඇද නොවැටෙන්න හේතුවක්. ඒ කියන්නේ ආහාරය. යෙහි ආරක්ෂාවට වහලේ උපකාර වෙනවා. යෙහි යෙහි පැවැත්ම ගෙනෙන්න හේතුවක් තමයි වහලය. වහලේ ආහාරය. ඒ වාගේ මේ සත්‍ය ලෝක විවාහාරින් කතා කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය මේ ස්කන්ධ පංචකය නැසෙමින් යලි හටගනිමින් නැසෙමින් යලි හටගන්න හේතු වන කාරණාවලට කියනවා ආහාර කියලා. ඒ ස්කන්ධෝ පවත්තන්ද උපකාර වෙන ආහාර හතර තමයි මේ සූත්‍ර ධර්මයේ වදාරලා තියෙන්නේ. පළවෙනි එක කන බොන ආහාරය. කබලින්කාර ආහාරය. දෙවැන්න ආධ්‍යාත්මික ආයතන 6 ඇස කන දිව නාසය ශරීරය මනස බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒ ඒ ආධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතනයේ හමු වීමේදී ඊට අනුරූප වූ විඥානයක් හටගන්නවා ආත්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක් විඥානියක් කියන මේ කරුණු එකතුව යම් ස්පර්ශ චෛතසික ස්වභාවයක් පහළ වෙනවා මේ ස්පර්ශය තමයි දෙවෙනි ආහාරය ඒ ස්පර්ශයත් සමග පස්සපච්ච වේදනා යම් වේදනාවක් වෙයි නම් ඒ හඳුනනවා සංඥා සංඥාවක් සමගම සංකාර ඒ කියන්නේ යම් සකස් වීමක් රාශි වීමක් වෙනවා සිතුවිලි වල එහි ප්‍රධාන සිතුවිල්ලක් වෙනවා චේතනාව ඒ නිසා මේ සංඛාරස්කන්ධයට අයිති වෙන චේතනාව මනෝ සංචේතනාව තුන්වෙනි ආහාරයයි එමින්ම මේ රූප ධර්මයන් නාම කියන සිතුවිලි ධර්මයන් එකිනෙකට වඳුන්ව විඥානීය දැන ගැනීමකටපත් වෙනකොට ඒ ස්වභාවය කතා කරනවා විඥාන ආහාරය. මෙන්න මේ කර්ම තමයි මේ ආහාරය කියලා පැවැත්මට හේතු වෙන කර්ම කියලා පැහැදිලි කරලා තියෙනවා. අපි දැන් මේ එකක් එකක් ගන්න තෝරගන්න අපි බලනවා. අපි ඉස්සරලාම අවධානය යොමු කරන්නේ අමනිකාර ආහාරය ගැන සත්‍යංගී පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්‍යයට අනුග්‍රහ පිණිසත් උපකාර වෙන කබලින්කාර ආහාරය කන බොන ආහාරය සාමාන්‍යයෙන් අපි දන්නවා කන බොන ආහාරයේ වැය වූ විට නැවත ලබා නොදෙනවා නම් මේ පැවැත්ම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ප්‍රස්වාස වෙනකොට ආස්වාසය ඊටාම් සිව් ප්‍රස්වාස වෙනකොට ආස්වාසයක් නොලැබෙනවා නම් ඒත් මේ පැවැත්ම වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැවැත්මට ප්‍රධාන උපකාරයක් වෙනවා වැය වෙන කබලින්කාර ආහාරයේ නැවත නැවත සැලසීම වැය වෙන ප්‍රස්වාස වෙනුවට අලුතින් අලුතින් ආස්වාසය ලැබීම අපි බලමු කන බොන ආහාරය ගැන ආහාරයක් මේ ප්‍රසාද රූපයන්ට හමු වෙනකොට ඒ පිළිබඳව දැන ගැනීමක් ඇති වෙනවා. එහේ මුල් වෙලා වර්ණය වූ සටහන දැන ගැනීමක් ඇති වෙනවා. කන මුල් වෙලා ආහාරී විස්තරයක් කියනකොට ඒත් ආහාරය පිළිබඳව දැන ගැනීමක් ඇති වෙනවා. නාසය මුල් වෙලා ගන්ධය දැන ගැනීම වෙනවා. දිව මුල් වෙලා රසය දැන ගැනීම වෙනවා. කය මුල් වෙලා ස්පර්ශය දැන ගැනීම වෙනවා. මනස මුල් වෙලා මේ භාවිතා වෙච්ච ආකාරයන් අරමුණක් වශයෙන් සිහියට නැගිලා මනෝවිඥානයේ මූලිකව දැන ගැනීම වෙනවා. ඒ අවස්ථාවේ ඒ පිළිබඳව තෘෂ්ණාව ඇති වෙනවත් සමග ආහාර ජීර්ණ වෙන්නා වූ කෙල කොටසක් ඇති වෙනවා ඒක අර සාමාන්‍ය අවස්ථාවේදී ඇති වෙන කෙල වාගේ නෙමෙයි ආහාරයට කැමැත්ත ඇති වෙන තරමට මේ කර්මජ රූපය උදව් කරගෙන කර්මයෙන් නැටගත් මේ රූපය උදව් කරගෙන සිතුවිලි වලින් ඇති වෙන චිත්ත රූපය කර්මජ රූපයට එකතුව ඇති වෙන කෙල කොටසක් සාමාන්‍යයෙන් ආහාර ජීර්ණය වෙන්නත් කියලා අවශ්‍යයි. ඒ මට්ටමක් නෙමෙයි මේ කියන්නේ. ඊටත් වඩා ගැඹුරින් තණ්හා මුල්ලක් මේ කොටස ඇති වෙනවා. කර්මජ රූපෙට චිත්තජ රූපෙ එකතු වෙනවා කියලා පැහැදිලි කළේයයි. අද සිතුවිලි මුල් කොට ඇති වෙන කෙල කොටස. කනබුන ආහාරය සමග මේ කෙල කියන සංයෝගය නැවතත් සංයෝග වෙමින් දත්වලින් හැපිලා සෙවුම් වෙමින් අන්පරිද්දකටපත් වෙනකොට ආහාර කියපු නමටයි තී ස්වභාවයේ සියල්ල ඇතිව නැති වුණා. දැන් ඕජාවක් බවටපත් වුණා. ආහාර අනිත්‍ය වුණා අන්පරිද්දකට පත් වුණා පළමු පැවති හැටි වෙනස් වුණා ඕජාවක් හටගත්තා. මේ ඕජාව තමයි ආමාශගත වෙන්නේ. මේ ඕජාවට උණුසුම ලැබෙනවා. එනත් වචනයක් මෙතන කතා කළොත් ඊට කලින් එකතු කරපු ආහාරේ දීර්ඝකීමෙන් ලේ ධාතුවක් බවට හැරිලා එහි අතිසූක්ෂම తත්වය ආස්වාස වාක්‍යයක් සමග කර්මයෙන් අටගත් පෙනහැල්ල හදවත හරහා සංයෝගී ක්‍රියා වෙලා උණුසුම සත්‍ය ඇති වෙනවා ඒ නිසා ආස්වාස වාතයත් ලේ දහතේ අතිසූක්ෂම තත්ත්වයක් එනහැලිදි සංයෝගව හදවතට වැටිලා හදවත හරහා මුළු ශරීරය පුරාම ලේ දහතු පැතිරෙනකම නිසා උණුසුම ශක්තිය ඇති වෙනවා මේ උණුසුම තමයි අර මුලින් මතක් කරපු ආහාර ඕජාවෙත් එතට ලැබෙන්නේ ඒ ඕජාවේ දෙතපැත්ත ආපෝ ධාතුටයි තියෙන්නේ. මේ උණුසුම පැත්ත තේජෝ ධාතුටයි තියෙන්නේ. මේ උණුසුම් ගුණයක් තෙත් ගුණයක් හේතු කරගෙන ඒවා නොපවතිලා වායෝ ධාතුවත් ඇති වෙනවා. ඒ වායෝ ධාතුව හේතුන්ගෙන් හටගත් වායෝ ධාතුව. මේ වායෝ ධාතුවෙන් ආහාරය පෙරලනවා. ආමාශගත ඌර්ජාව පෙරලනවා. එපමණක් නෙමෙයි මේ සිරුර පුරා හටගන්නා වූ වායෝ ධාතුව ක්‍රියා හයකට යෙදෙනවා. ආමාශගත ආහාරේ ඕජාව පෙරලවනවා නම් කුට්ටාස වාතය කියලා විවහාර කරනවා. ඉහළට හැමුවොත් ඔක්කාරයට වෙන්නේ. උද්ධංගම වාතය කියලා විවහාර කරනවා. ජීර්ණය වෙන ආහාරය අන්ත්‍ර දිගේ තල්ලු කරවනකොට සිලුට තල්ලු කරවනකොට අදෝගම වාතය කියලා විවහාර කරනවා. මේ ක්‍රියාදාමීය ඉන්ද්‍රිය පද්ධතිය පීඩනයක් බාහිර පීඩනයක් මත තියෙන්නේ. ඒ ආමාශය අන්ත්‍ර වලින් පිටක තියෙන වාතය කුච්චිස වාතය කියලා විවහාර කරනවා. දැන් ඒ තල්ලු වෙන ඕජාවේ රස ධාතුව ලේ ධාතුවට උරන. ලේ ධාතුවත් තල්ලු වෙනවා. මුළු ශරීරේ පුරාම තල්ලු වෙන නිසා අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතය කියන අදහසින් අංගමංගානුසාරී වාතය කියලා විවහාර වෙනවා. අංගමංගානුසාරී වාතයෙන් මේ අලුත් අලුත් රූපාංශ හැදෙනවා. මේ අලුත් අලුත් රූපාංශ හැදෙනවා කියන්නේ තේජෝ ධාතුව ආපෝ ධාතුව උදව්වෙන් වායු ධාතුව ඇති වෙනවා කියලා මතක් කළා. වායු ධාතුවේ ක්‍රියාවට ලක් වෙලා තියෙන පඨවි ධාතුව ඒ නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර අවිනි භූමිකයි. එකිනෙක වෙනම පෙන්වන්න බෑ. හතරාකාර ක්‍රියාවක්. ඒ විදිහට මුළු ශරීරේ පුරාම කෙස් ලොම් නිය දත් සම් මාස් නහර මේ වාගේ හැදීමක් වෙනවා ඒ වාගේ එකක් එකකට වෙනස්ව පෙනෙන්නේ හැදෙන ධාතු වල විෂමතාවයක් තියෙන නිසා ඒ කියන්නේ ධාතු අතර එකිනෙකට සංයුතියෙන් වෙනස් ඒ නිසායි. ඒ හේතු යදෙනකොට හටගන්න මේ සතරමහා ධාතුවම හටගත් නිසාම නොපවතිනවා. හටගත් දෙයකට පවතින විදිහක් නැහැ. හටගත්ත දෙයක්. නොපවතිනකොට අන්පරිද්දකින් කොටස් හැදෙනවා. ඒවට තමයි අපි දිරණ කොටස කියන්නේ. වායෝ ධාතුවේ ක්‍රියාවට මේ දිරණ කොටසද ලක් වෙනවා. එන්නේ අවිනිර්භෝගික ක්‍රියාකාරීත්වයට. ඒ නිසා වාතයේ දිරණ ස්වභාවය ඒ ඒ තැන්වල කරා තල්ලු කරවෙනවා. ඒ කියන්නේ සෙම කැහි හොටු තබ මල මුත්‍රා ඒ තැන් කරා තල්ලු කරනවා. හරියට අති සූක්ෂම ඒ කොටස් රාශි වෙනකොට තමයි පෙනෙන මට්ටමකට පවයින්නේ. ඒ නිසා අංගමංගානුසාරී වාතින් අලුත් කරනවා වගේම දිරණ කොටස තල්ලු කරනවා. ඒ තල්ලු ඉරෙන මේ ධාතු නහරවල තුල හදවත හරහා පෙනෙමිල්ලෙන් පිට කරනකොට කිලුට ප්‍රස්වාස වාතය කියන. නැවත ආස්වාස වාතයෙන් ලේ ධාතුව එනැල්ල හදවත හරහා ක්‍රියාවෙන් උණුසුම ශක්තිය උපදිනවා. මේ නිසා මේ උණුසුම හේතුවක් වෙලා තියෙනවා ඇස කන දිව නාසය ශරීරය මනසේ කෘත්‍ය පවත්තන්න ප්‍රධානතම හේතුවක් වශයෙන් උණුසුමක් නොලැබුණොත් එහෙම මේ ප්‍රසාද තත්ත්වේ බිඳෙනවා අක්‍රිය වෙනවා ඒ නිසා ක්‍රියාකාරී භාවයට අපෙන්ද මේ උණුසුම උපකාර වෙලා තියෙනවායි කියන කරුණ අපට හොඳට වැටහෙන්න ඕනේ. ඒ නිසා මේ ධර්ම කොටස හොඳින් අහලා කියන්නේ කියන්නේ සුත්තමේ ඥානයි කියලා. නුවණින් මෙනෙහි කරලා මේ විස්තරය ඔක්කොම නෙමෙයි ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධයි ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් නිරුද්ධයි ආස්වාසේ නොපැවතිලා අලුතින් වාතයක් උපදිලයි නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන ප්‍රස්වාසය ආය ආස්වාස වෙන්නේ නැහැ ප්‍රස්වාසය නිරුද්ධ වෙලා අලුත් හේතු නිසා ආස්වාසය ඇති වෙන්නේ කාය සංකාරය ආස්වාද ප්‍රස්වාසය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ අනුව හොඳ එකඟතාවයෙන් නුවණින් යුක්ත සිහිය පිහිටන තරමට මේ කබලිකා ආහාරය හේතුවක් වෙලා ආස්වාස වාතේ හේතුවක් වෙලා ඇස කන දිව නාසය ශරීරය මනසය කියන මේ ආයතනයන් ඇතිව නැති වෙන බවට දැනගන්නවා වගේම නුවණින් දැක ගන්න පුළුවන් මේ තැන දක්වාම මේ කබලිකාරාහාරය කියන කරුණ අපිට වැටහෙන්න ඕනේ ඊළඟට ආමාශගත ආහාර වැය වුණොත් නැවත නැවතත් සපයා දෙන්න වෙන බවක් පේනවා. මේ සිද්ධාන්තයට මේ සිදුවීමත් එතුණා. එහෙම කියන්නේ ඉති අජ්ජත්තං වා කායි කායානුපස්සී විහෙරති. කය කියලා විවාහාර කරන්නේ වැය හටගන්නක නැසීමක් නැවත නැවත හට ගැනීමක් හටගන්න ස්වභාවය නැතිවීමක් බහිද්ධාවා කායි කායන් පස්සී විහෙරති අන්සිරුරුහෝ අන් වස්තුෝ විවහාර කරන්නේ හේතු එදෙනකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන මේ සතර මහා ධාතය අවිනිභෝගී කාට ගැනීම. හට ගන්නවා වගේම නැසීමක්. මොකද හේතුන්ගෙන් හට ගන්න දේ නැහැ නෙවෙයි හේතුන්ගෙන් හට ගන්නවා, හට ගැනීම තියෙන්නේ. නැති වෙච්ච එක නැති වුණාමයි නැවත හේතු නිසාට ගන්න. බහිද්ධාවා කායිකං පස්සේ විරති. අනතුරුව අජ්ජත් බහිද්ධාවාකායකාන් පස්සී විරති ආත්මයාත්මිකයයි කියලා නම් කරන ස්වභාවයේ නැති වෙන බව ඇත්තයි අපිට හටගත්ත දෙයක් නැති වෙනවා ඒ හේතුවක් වෙනවා බාහිර කියන ස්වභාවයක් ඇති වෙන්න බාහිරයි කියලා විවිධාකාර නම් වලින් හඳුන්වන්නා වූ දෙයට අයිති තැන ඇතිව නැති වෙනවා. ඒ නැතිවීම මේ ආධ්‍යාත්මිකයේ කියන රූපය ඇති වෙන්න උපකාර වෙනවා. අර ආහාර, කබලින්කාර ආහාරකින් කතාවෙන් තමයි අපි එතන පටන් ගන්න. මේ විදිහට අජ්ජත් බහිද්ධා වාකායිකාන් පස්සේ ආධ්‍යාත්මිකයේ නැසීම බාහිරයක් ඇති වෙන්න ප්‍රත්‍ය වෙනවා බාහිරේ නැසීම ආධ්‍යාත්මිකයක් ඇති වෙන්න ප්‍රත්‍ය වෙනවා මේ සිද්ධිය පොදු අවකාශ ධාතු තුල සිදුවෙන ක්‍රියාකාරීත්වයක් අවකාශ ධාතු අපි කතා කරන්නේ සාපේක්ෂව මේ හට ගැනීම නිරුද්ධ වීම පැහැදිලි වෙන්නයි මේ තැන දක්වාම අපට කරුණු තෝරගන්නකොට යම් ඵලයක් පෙර නොතිබීම හටගෙන හේතු වෙනකොට හටගෙන නිරුද්ධ වෙනවා කියන කරුණ හොඳින් වැටහෙනවා. නමුත් කිසිවක් නැහැ කියන උච්ඡේදමත් ඒකට ආවේ නැහැ. හටගන්න හේතු පැහැදිලි නිසා. ඵලයේ ස්ථීරව තියනවා කියන සාස්වත මතයකට එන්නේ නැහැ. හටගත් දෙයක් නිරුද්ධ වෙනවා කියන එක. මේක තමයි කබලින්කාර ආහාරය. ඊළඟට අපට දේශනාවේ පැහැදිලි කළා පස්සෝ ဒ ුතිය ස්පර්ශය දෙවෙන්නයි කියලා. දැන් අපි ඒ ස්පර්ශය ගැන තෝරා ගන්න බලනවා. ඇසට රූපය හමු වෙනවා. කනට ශබ්දය හමු වෙනවා. දිවට රසය හමු වෙනවා. නාසයට ගන්ධය හමු වෙනවා. කයට ගැටෙන දේ කියන්නේ පොට්ටබ්බය හමු වෙනවා. මනසට අරමුණු කියන ධම්ම හමු වෙනවා. මේ සිදුවීම අපි කතා කරනකොට ඇස කියන වචنين දැන් අපි මෙතන කතා කළේ ප්‍රසාද රූපේටයි මේ වෙලාවේ. ඒත් එක්කලාම ප්‍රසාදේ හේතුවක් කියලා කියන්නේ මේ ප්‍රසාදය ඇත්ත නැත කියන වචන දෙකකින් කියන්න බෑ. ප්‍රසාදයක් ඇත කියොත් ඒක නතර වෙලා තියෙන දෙයක් වෙන්න ඕනේ. ප්‍රසාදේ නැත කියොත් ප්‍රසාදේ කලින් තිබුණු දෙයක් වෙන්න ඕනේ. තිබුණු දෙයක් නැත කියලා භාවිත කරනවා. ඒ නිසා මේ ප්‍රසාදේ යථාභූතයි කියනකොට චක්කුම් වික්කවේ යථාභූතං ප්‍රජානාති කියන තැන බලන්න ඕනේ. යථා භූත කියන වචනේ හැම තැනකටම එකතු කරලා බලන්න ඕනේ. ඒකේ ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා. තිබෙන දෙයක් නැති වෙනවා නෙමෙයි. හේතු නිසා හටගන්න දෙයක් නොපවතී. ඒක වචනයකට සීමා වෙන්නේ නැතුව නම් කළ නොහැකි බව කියන තැන දක්වා මෙන්න ඕනේ. ඒ යථාර්ථ දැකීමෙන්ම බාහිර හමු වෙන දේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් යන දැකීම ඇති වෙන්න ඕනේ අපි එක කාරණයක් ගත්තොත් දැන් අපි මේ ගන්නේ ස්පර්ශයි කියන තැන තෝරන්නයි හේතුවක් වෙන චක්කු ප්‍රසාදයට හේතුවක් වෙන ගෝචරය ආලෝකයේ උදව්වෙන් ප්‍රතිබිම්බ වෙනවා. චක්කු ප්‍රසාදයට පමණක් මේ ප්‍රතිබිම්බේ අයිතිය දෙන්න බෑ. ඉදිරියෙන් යමන ගෝචරයේ පමණක් කතර මේ ප්‍රතිබිම්බේ අයිතිය දෙන්න බෑ. ආලෝකයේ කියන හේතුවට පමණක්ම අයිතිය දෙන්නත් බෑ. මේ තුන වෙනකොට ප්‍රතිබිම්බයක් ඇති වෙනවා හේතු තුන නොපැවතෙන නිසාම ප්‍රතිබිම්බයක් නොපවතිනවා ඒ නිසා අයිති කප්පික් මේ මේක අනාත්ම ධර්මයක් අයිතියක් පෙන්වන්න බෑ නමුත් මේ ප්‍රසාදයේ යම් ඒ කම්පණය වෙන විට ඊට අදාළ වූ සිහිනීමක් වෙනවා. ඒකට කියන්නේ මානසිකාරය කියලා. මේ මානසිකාරය වෙන්නේ పూర్ව කර්මෙන් මේ ප්‍රසාදෙ හැදිලා තියෙනවා. දේශනාවේ පැහැදිලිව පෙන්නනවා චක්කුම් වික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දක්ඛප්පා මහණෙනි ඇස පුරාණ කර්මෙන් හටගත් දෙයක්. එතකොට මේ පුරාණ කර්මෙන් හටගත් දෙයක් කියන්නේ පෙනීමේ ගතිය. පෙනීමේ ගතිය නිසායි මේ රූප ස්වභාවය ඇති වෙන්නේ. ඒක තවත් විස්තර වෙනවා. අபிසංකතං සකස් වෙච්ච දෙයක්. හේතු නිසා හටගත් දෙයක්. අபிසංචේතිතං චේතනාවෙන් පිළියෙල කරගත්ත දෙයක්. පිළියෙල වූ දෙයක්. වේදනියන් දත්තබ්බං මතු වේදනාවක් ඇතිවෙන්න හේතුවක් වශයෙන් මත යුතුයි කියලා. සාරාංශ කරනකොට පුරාණ කර්මෙන් හටගත්තා නව කර්ම රැස්සෙන්න උපකරණයක්. ඒ නිසා තමයි ප්‍රසාදයයි ගෝචරයයි ආලෝකයයි කියන හේතු එකතු වෙලා ඡායාවක් වෙටෙනවා අයිතියක් නැහැ. ඒ ස්වභාවයවත් කියන්න බැතෝ. ඒ යතහ භූතයි. නැතේ ඇතේ කියන තැනකින් පැහැදිලි කරන්න බෑ. නමුත් මානසිකාරයක් වෙනවා. කර්මෙන් හටගෙන තියෙන මේ විදිහට වෙන්නයි. අමතක කරන්න එපා. ඒ මානසිකාරය වෙන්න අර මුලින් මතක් කරපු ආස්වාස වාතේ ලේදාති අතිසූක්ෂම තත්ත්වේ යම් ශක්තියකට උදව් වෙනවා. අර උණුසුම පැත්ත රූපේ පැත්තටයි පැහැදිලි කරන්නේ. එහිම ශක්තිය පැත්ත භාවිතා වීම සිහිවීමට උපකාර වෙනවා. මල සිරුරක ප්‍රසාද විඳිලා යනවා වගේම සිහිවීම හා දැනගැනීම සිතුවිලි හිතක් නිරුද්ධ වෙන්නේ මේ ආස්වාස වාතයේ ප්‍රධානම ලැබෙන හේතුවේ ශක්තිය නැති හින්දායි. නමුත් දැන් එහෙම නෙමෙයි මේ ශක්තිය උදව් කරගෙන මේ රූප ධර්මයේ ශක්තිය උදව් කරගෙන භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැගෙනවා. භාවිතා වෙලා තියෙන්නේ යමකට නමක් කියනකොට නමට අයිති දෙයක් ඇතේ කියන ගතියකුත් වෙනයි. එහෙමනම් දෙයක් තියෙනවා නම් බලන්නේකුත් ඒ සමගයි. මෙන්න මේකට කියනවා නිදිගත් කෙලෙස් දිට්ඨි අනුසේ දිට්ඨි අනුසය අනුකරණීය විච්ඡේදයේ සිහියට නැගෙනකොට අනුස ගතියත් එකතු වෙලා සිහියට නැගෙන්නේ. ඒ කියන්නේ මානසික කාර්යයට අවිද්‍යාවේ සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා තමයි උප්පත්ති ස්ථානින්ම වැරදි කියන අර්ථයෙන් අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අනුවණින් සිහිවීම කියලා කියන්නේ. අනුවණින් සිහිම උදව් වෙලා රූප දැනගන්නා හිත චක්කු විඥානේ පහළ වෙනකොට විඥානේ ළඟ දැනගැනින්නේ පෙනීමක් තියෙනවා පෙනෙන්න දෙයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් බලන්නේ ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලායි. මේ සිද්ධාන්තය හොඳට බලන්න. එක පැත්තකින් ආස්වාසය නිරුද්ධ වෙනවා ප්‍රස්වාසයක් හටගෙන ප්‍රස්වාසය නිරුද්ධ වෙනවා ඒව නම් නොකල හැකියි ඒ එතන ප්‍රසාදේ ගෝචරේ ආලෝකේ ඡායාව යතහ භූතයි දක්වා ඒ නුවණ දිවෙනවා අනිත් පැත්තට තේරෙනවා ඒ කියන ශක්තිය ඒ රූප ධර්මයේ යම් හේතුවක් උදව් කරගෙන භාවිතා වෙච්ච ආකාරයක් 100ට නැගෙනවා. 100ට නැගෙන්නේ ගතියක් එකතු කරගෙනයි. බලන්නේ ඉන්නවා බලන්න දෙයක් තියෙනවා. ඒකට අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා චක්කු විඥානය හැම අවස්ථාවකම බෙදලා දැනගන්නේ බලන්න මෙතන බලන්න තියෙන දේ එතන කියලා. වස්තු වශයෙන් භෞතික වශයෙන් මේ විඥානය පිළිගන්නවා. නමුත් විඥානය පහළ වෙන්න උදව් දුන්නු හේතු ඉපදෙනසෙ. අයෝනිසෝ මනසිකාර්ය උදව් වෙලා මේ විඥානයේ ළඟ බලන්නේ ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියලා වස්තු ලෝකයකටපත් වෙනවා. මේක අපිට පැහැදිලි වෙන්නේ අර යතහ தත්ත්වය පැහැදිලි වෙන තරමටයි. උපයාගේ යථාභූත தත්ත්වය පැහැදිලි වෙන තරමටයි මේ වැරද්ද තේරෙන්නේ. එහෙම නැත්නම් මේ වැරද්දවත් තේරෙන්නේ නැහැ. ලෞකික ලෝකයා බලන්නේ කියනවා බලන්න දෙයක් තියෙනවා කියලා තමයි දකින්නේ. හැමදෙනාම මේ විදිහට දකින හින්දා ඒ විදිහට පිළිගන්න හින්දා ඒ විදිහට සම්මත වෙලා තියෙන හින්දා මේක 아무ත්තක් දෙන්නේ නෑ. නමුත් ආර්යයන් වහන්සේලා වදාළ ධර්මයේ පියවරෙන් පියවර නුවණින් වැඩෙන්න වැඩෙන්න මේ බලනවායි කියලා කියන්නේ විඥානයේ ළඟම මේ බෙදීමක්. බාහිර ලෝකයක් පේනවා නෙමෙයි. බාහිරේ කියේ යතහ භූත කියලා පැහැදිලි කළා. හේතුවක් කියලා පැහැදිලි ඒ නිසා මේ වරදවා පිළිගත්තොත් තින්නම් සංගති පස්සෝ විඥානයේ ඇසට රූපයයි විඥානයයි කාරණා තුන එකතු වීමට ස්පර්ශය කියලා නම් කරනවා නමුත් ඊට වඩා ගැඹුරින් අප මෙතන පැහැදිලි වෙන්න ඕනේ මේ දැන ගැනීම තුළම නේද පෙනීමයි පෙනෙමදී. ඒ පියවරක් තියෙනවා. නමුත් පෙනීමයි පෙනෙන දෙයි වස්තුවක් කොට දැනගන්නකම හින්දා පස්සපච්චා වේදනා වේදනා කියන වින්දනයටත් අයිතිකාරීකින් ඒ වගේම යම් වින්දනයක් හැඳිනීමේ চৈতසිකේ පහළ වෙනකොට සංඥාවක් පහළ වෙනකොට අමුත්‍රයෙන් කියන්න දෙයක් නැහැ. දෙයක් කෙනෙක් කොටයි එතන පිළිගැනීම. ඒ සමගත්ත රායිතියක් කියවෙන්න. ඒ වගේම ඒ සංඥාව අරඹය විතර්කණය වෙනවා චේතනා යෙදෙනවා අනිකොත් සිතුවිලි එක් වෙනවා ඒ නිසා චේතනා කියන চৈতසිකයේ ප්‍රධානවත් අයිතියක් කියවෙනවා මම බලනවා කියන මම ක්‍රියා කරනවා කියන අයිතියක් කියවිලා තියෙනවා අයිතියක් පිළිගන්නේ විලා තියෙනවා මෙන්න මේ විදිහට වේදනාවරදා තණ්හා උපාදානාදී මේ ගති එකතු වෙලා ක්‍රියා වෙනකොට උපාදාන පත්‍යා බහූ නැවත නැවතත් මේ වැරදි ආකාරයෙන් සිහි වෙන්න හේතුවක් වෙනවා. ඒකට කියනවා කර්ම භවය කියලා. මෙන්න මෙතන තමයි අර පුරාණ කර්ණය හේතුවක් වෙලා හටගත්තා මේ සිදුවීම තුලින් නව කර්ම රැස් ඒ නව කර්ම රැස් නැවත නැවතත් ශනික වශයෙන් මෙතන මෙතන කර්ම විපාක භාවයකටපත් වෙලා තියෙනවා. භවපත්‍යා ජාති කියලා ප්‍රතිනන්දලා තියෙන විපාක භාවයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා කබලින්කාර ආහාරයේ තෝරාගෙන යනකොට ස්පර්ශ ආහාරය කියන එක වැටෙනවා. ස්පර්ශ ආහාරය තෝරාගෙන යනකොට මනෝ සංචේතන ආහාරය කියන එක වැටෙනවා. එතකොට දැන් ක්‍රියාව පැහැදිලි වුණා. ඒක අවබෝධ වෙනකොට විඥාන ආහාරය වැටෙනවා. විඥානය ගැන කතා කරුවා තින්නම් සංගති පස්සෝ කියන තැනක්. නමුත් මෙතනදී එයත් එක්කලාම මේ රූප නාම දෙක එකට එකතු කරලා දැනගැනිල්ල විඥානය කියන්නේ. නැවත නැවතත් නැවත නැවතත් පහල කරවන්න හේතුවක් වෙලා තියෙනවා. මේ නිසා භවපච්චා ජාති කියන වචනය අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියන තැනට එකතු කරලා පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා. මේක තමයි පැවැත්ම. මේ පැවැත්ම ආර්යගේ හට ගැනීම මේ අවිද්‍යාව මුල් කොට තණ්හාව නිසා වෙයි. නැවත නැවතත් පවත්වන. මේ හේතුඵල නිරෝධ කියන මේ ධර්මතාවය හරියට වැටහෙනකොට ඒක භව නිරෝධයේ පිණිස හේතු වෙනවා. ඒකට එතන තණ්හාව එකතු කරන්න විදිහක් නැහැ. තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ වෙනවා. ඒ පිළිබඳව සම්මාදිට්ඨියක් ඇති වෙන්න ඕනේ. නිවැරදි දැකීමක්. අපි දැන් කතා කළේ මේ ඇහැ ගැන විතරයි. නමුත් කන, දිව, නාසය, කය මනස දක්වාම පැහැදිලි වෙන්න ඕනේ. නමුත් සිද්ධාන්තේ මෙයයි. එකම හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා උපලය වරදවා ගත්තොත් තණ්හාවෙන් උපාදානෙන් නව කර්ම රැස් වෙනවා. නිවැරදි වුණොත් පස්ස නිරෝධ, වේදනා නිරෝධ, තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ වෙනවා. මේකයි මේ පැවැත්මට හේතු ආහාරයි. පැවැත්ම ඉදිරියට පවත්වන ආහාරයි. නමුත් ආහාරය නැති වූ තැන පැවැත්ම නැති වූ තැන අවිද්‍යාව මුල් කොට හටගන්න මේ තණ්හාව ඉතිරි නැතුව දුරු වීමෙන් පැවැත්මට හේතුවක් නැති වෙනවා. ආත්මී භාවය තුළ පවත්තන්න විදිහක් නැතු යනවා. ඒ සම්මාදිට්ඨිය කන ගැනත් දෙන්න ඕනේ. අනේ ප්‍රසාදයට ශබ්ද කම්පනය අවකාශය උදවෙන් මුණ ගැහෙනවා. මේ කම්පන කියන එක ශබ්ද රූපයක්. තවම ශබ්දේ නෙමෙයි. අවකාශයේ කම්පනයක් විතරම නම් කම්පණේ නැහැ කියන්න බෑ හේතු නිසා හට ගන්නයි. හට ගන්න දෙයක් නිරුද්ධ වෙනවා. ශබ්ද රූපය අනාත්මයි. යථා භූතයි. කම්බරේ අපි මුලින් කියවා කර්මයෙන් හටගත්තේ කියලා. ඒ ජීවිතේන්ද්‍රිය තිතා අනිත් හේතු උදව් කරගෙන ඉපදෙමින් නැසෙන්නේ. කම්බරේ ශබ්දයක් නෙමෙයි. එයත් එක්තරා හේතුවක් විතරයි. ශබ්ද ස්වરૂපේ ශබ්ද කම්පණය තේලා නැති වෙනවා. කනි ප්‍රසාදය තේලා නැති වෙනවා. මේ දෙන්න හම් වෙන්න අවකාශය වුණේ. වාහනයක් තුල හොඳින් වේදුරු අහගෙන වාඩි වෙලා හිටියෝ පිටින් කෙනෙක් කතා කරනවා ශබ්ද කම්පණය ඇති වෙනවා කම්බරෙත් ක්‍රියාත්මකයි. නමුත් අවකාශයට අවහිර වෙලා තියෙන හින්දා ශබ්ද කම්පනයේ කණේ වදින්න විදිහක් නෑ. ඒ නිසා අවකාශය උදව්. දුර තියෙන සද්දයක් කියලා කියවට එතන ඇති වෙන කම්පන එතනම නිරුද්ධ වුණා. ඒ කම්පනාවේ නෑ. ඒ දිශාවේ තියෙන කම්පනය ඒකත් නිරුද්ධ වෙනවා. ඒ නිසා අනේ ප්‍රසාදේ ළඟම තියෙන කම්පැනි තමයි කම්බරේ වදින්නේ. අවකාශය උදව්වේ. එතන හටගෙන නිරුද්ධ වීම. ඒතන දක්වා මෙතන අයිතියක් කියන්න බෑ. කුජල කතාවක් කියන්න බෑ. නමුත් මේ සැකසීලා තියෙන්නේ මේ කම්පැනි ඇති වෙනකොට සත්‍ය උදව් කරගෙන භාවිතාවෙච්ච ආකාරයක් සිහියට නැගෙන්නේ ඒ නිසා මේ හේතු සමුදායක් වෙනකොට ශබ්දයේහි මේ ප්‍රධානත්වය සෝත ඉන්ද්‍රිය. තහ ශබ්දය කියන ආකාරයක් විඥානීය දැනගැනීමට බඳුන් වෙනවා. දෙපැත්ත අපිට හොඳට තේරෙන්න ඕනේ. එක පැත්තක් හේතු. ප්‍රසාදේ ශබ්ද කම්පනයේ අවකාශ හේතු. මානසිකාරයේද මට මතක් වෙනවත් මට සිහි වෙනවත් නෙමෙයි. අනුකරණින් මේ හේතුඵල නිරෝධේ නොදක්නා වූ ගති එකතු වෙලා භාවිතා වුණා. අනුසය කියලා කියන්නේ මේ Nirodhe නොදැක්ක ගතිය. අනුකාරණයට ගතිය එකතු වෙලා භාවිත විත්‍යාකාරේ නැවත අවස්ථාන් පොළු සිහියට නැගෙනවා. අනුසෝමනිකාරය. මම අයෝනිසෝ මනසිකාරයකටපත් වෙනවා නෙමෙයි. සත්‍යතාවයේ හේතුඵල නිරෝධේ නොදක්නා වූ අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සියයට නැගෙන කාරණේ වරද්දෝලා කියනවා. ප්‍රත්‍ය ක්‍රමයක් වෙන්නේ. ඒ නිසා දැනගන්න තැන අහන්නේ කින්නවා අහන්න දෙයක් තියෙනවා කියලා දැනගන්න. එහෙම දැනගත්තොත් තින්නම් සංගති පස්සෝ පසුපච්ච වේදනා තණ්හා උපාදාන භව චේතනාවත් උතන ඇතුළා ඒ නිසා නව කර්ම රැස් වෙනවා ඒක තමයි පැවැත්ම ආහාරය නමුත් මේ සිද්ධාන්තයේම හේතුඵල නිරෝධයට ඇතුළත් කියලා අවබෝධ කළොත් මෙතන නව කර්ම රැස් වෙන්න ඉඩක් නැතුව යනවා. పూర్ව කර්ම పూర్ව රැවටිල්ල පහවී යනවා. අනාගත ඵලයක් හැදෙන්න ඉඩක් නැති තැන දක්වා යනවා. ඒ විදිහට ආහාරේ පැවැත්ම දැනගන්න ඕනේ පැවැත්මට හේතුව ආහාරයේ හේතුව දැනගන්න ඕනේ ආහාරේ නැති වූ තැන දැනගන්න ඕනේ නැති වී කිරීමේ පිළිවෙත සම්මා දිට්ඨිය මුල් වෙනවා. දිව නාසය කය ඒ ගැන පිටින් එක වෙන වෙනම සම්මර්ෂණය කරලා බලන්න ඕනේ. අනතුරුව මනෝද්වාරයක් මනෝද්වාරයට සිහි වෙන අරමුණක් මනෝවිඥානයක් කියන තැන දෙලකිල්ලට බඳුන් වෙන්න ඕනේ. දැන් මේ ආකාරයට නුවණින් දකිනකොට දැකීමක් වුණා නම් මේ දැකීම හේතුඵල සමගම නිරෝධ වෙනවා. ඇසීමක් වුණා නම් ඒ ඇසීම හේතුඵල නිරෝධ එක්කම නිරෝධ වෙනවා. ඒ වගේම ගන්ධ රස ස්පර්ශ විඤ්ඤාණයක් වුණා නම් හේතුඵල ඔක්කොම සමගම නිරෝධ වෙලා. ඒ අර්මය කාය කම්මයක් යෙදුණා නම් මේ වායෝ ධාතු මුල් කොට චේතනාව එකතුව සතරමා ධාතුවෙන් අට ගන්නා වූ ස්වභාවයක් ක්‍රියා වෙලා නිරුද්ධ වුණා නම් හේතුඵල එකම අටගෙන නිරුද්ධ වෙලා. හරියට ආස්වාද ප්‍රාස්වාද නිරුද්ධ වුණා වගේ. වචී කම්මයක් වුණා නම් මේ වායු ධාතු චේතනාවකට එකතු වෙලා සතර මහා ධාතුයෙන් හටගත් තොල් තල්ල දිරිය ක්‍රියා වෙලා රැලි මාලා ඇතුව නිරුද්ධ වුණා නම් ඉතක් ਵਿਚාරයන් ඒ සමගම නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්න ගමන් කිරීම ගමන් කිරීමෙන් නිරුද්ධයි. පාඩි වීම වාඩි වීමෙන් නිරුද්ධයි. සිතගෙන සිටීම සිතගෙන සිටීමෙන් නිරුද්ධයි සයනේ කිරීම සයනේ කිරීමෙන් නිරුද්ධයි යම් යම් ඉරියව්වක් ගන්නවා නම් ඒ ඉරියව්ව එතන එතන නිරුද්ධයි ඒ දැකීම තුළ ඇති වෙනවා අතීතය කියලා පහුුනේ නෑ ස්කන්ධ ඉපිද නිරුද්ධ වුණා නමුත් නිරුද්ධ භාවය නොදැක්කා අනාගත සැලසුම් කරාට අනාගතයකටපත් වෙන්න හැදුවට කවදාක්වත් අනාගතයකටපත් වෙන්න බෑ. සැලසුම් කරන්නේ පත් වෙනවා කියලා හිතන්නේ මෙවැනි මොහොතකයි. මෙවැනි ආස්වාස වෙන, මෙවැනිම සිහිගන්න වෙන, මෙවැනිම දැනගන්න මොහොතකයි. අනාගතයකදී නොවේ. ඒ නිසා අනාගතේ නූපන් නූපන් අනාගතය නිරුද්ධ අතීතයත් ගලපන්නේ මෙවන් මොහොතකයි. මෙවන් මොහොතකයි. ප්‍රායෝගිකව හිතන්න විවේක සිහිනුවණි යොදනකොට මේ ආස්වාසය ඇදෙනවා. යම් සත්‍යයක් ජනිත කරනවා. නැති අතීතයක් සිහි ගැන්වෙනවා. අර බලන්න හේතු නිසා සිහියට නැගෙන්නේ නැති. මනංච පටිච්ච ධම්මේච්ච. උප්පච්චති මනෝ විඥානං. මන කියන එකට කර්මයෙන් නැටගත් භාවිතා වෙන සිහි වෙන කෘත්‍යය. ඒකට ශක්තිය උදව් වෙලා තියෙනවා. ධම්ම කියන හේතු නිසා තියෙන නේනවා සිතුවිලි. හේතු ගැනත් කියවෙන්න ඕනේ මෙතන සිතුවිලි ගැනත් කියවෙන්න ඕනේ. මනෝඥානේ දැනගැනීමක් ඇති වෙනවා. ඒ දැනගැනීම තුළ නේද එතකොට තමා යන්නයි තමා හිටපු ස්ථාන පරිසරයේ හමු වුණු අය කළ දේ නොකළ දේ එහෙම දෙයක් දැන් නැති වුණාට ඒක ආකෘතියක් මමයි මගේ දේවල් වී පිළිගන්නවා නම් නැති අතීතයක් අනුගමනය වෙනවා. එනික අතීතයේ වෙච්ච වැරද්ද ආයෙත් නව කර්ම රැස් වෙනවා. අනාගතේ නූපන් වුණාට මනෝමූලිකව ඒ දේවල් මමයි මට මං කරන්න තියෙන වැඩ පිළිවෙලයි කියලා අධික උපාදානයකින් මේ සිදුවෙන සිදුවීම නොදැක භාවිත කරනවා නම් නූපන් අනාගතයකටපත් වෙනවා. නමුත් මේ දෙන්න ගැළපෙන්නේ ගැටලෙන්නේ නිවන් මොහොතකයි. ඒ ඒ පිළිබඳව අවධානයක් දෙන්න ඕනේ. ආස්වාස වාතයේ මේ ධාතුවේ ශක්තිය නිවන් මොහොතකයි ඇති වෙන්නේ. අතීත අනාගත දෙක අතීත අනාගත නෙවෙයි ඒක ආකෘති නිවන් මොහොතකයි සිහියට නැගෙන්නේ. හේතු නිසා. විඥානයේ තුල ඒ දැන ගැනීම ඇති වෙන්නේ මෙවන් මොහොතකයි. මෙවන් මොහොත කියන්නේ ඇතිවීම නැතිවීම. මෙවන් මොහොත කියලා තැනක් පෙන්වන්න බෑ. ඒ තුල තියෙන හේතුප්‍රත්‍යයෙන් හටගෙන විරුද්ධ වීම. ඊටාම් සිවුම්ම බොහෝම සංසුම්ම බොහෝම නුවණැතිව මේ සිද්ධාන්තයේ සිද්ධාන්තයට දෙන්න ඕනේ. මේක කෙනෙකුට හිතලා නවත්තන්න බෑ. නවත්තන්න නවත්තන්න කියලා නවත්තන්න කියොත් නවත්තන්නේ එතන ඉන්නවා. එහෙම එකක් නෙමෙයි. හේතුඵල නිරෝධේ පැහැදිලි වෙන්න පැහැදිලි වෙන්න මේ රූපය යථා භූතයි ඒකේ ශක්තිය උදව් කරගෙන යථාභූත වූ මානසික කෘත්‍යයක් වෙනවා භාවිතා වෙන සිහි වෙනවා. හැබැයි මනස කියන්නේ නිත්‍ය තියෙන එකක් නෙමෙයි යථාභූත බව. ඒ වගේම හේතු නිසා සියයට නැගෙන අරමුණු හතර නිරුද්ධ වෙන බව. එසේනම් මේ මනසත් ධම්මත් ඇතිව නැති වෙනවා නම් විඥානියත් ඒ සමගම ඇතිව නැති වෙනවා. ඒ මොහොතට අතීතයක් ගැන කියන්නත් බෑ අනාගතයක් කියන්නත් බෑ වර්තමානයක් ගැන කියන්නත් බෑ සම්මා දිට්ඨියක් වෙනවා. ඒ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියන වචනේ හැමතැනම කියාගෙන ආවා. දැන් බලන්න මේ සම්මා දිට්ඨියක් වෙනවත් එක්කලාම සම්මා සංකප්පකුත් ඒ සමගමයි. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නික්ඛම්ම සංකප්ප. තරහ ක්‍රෝධ පා කරන්නේ මනසට දෙකක් කරන්. එහෙම කරන්නත් බෑ. හිංසා කරන්නේ මමයි මට හමු වෙන සත්‍යයයි අරගෙන. එහෙම ගන්නත් බෑ. ඒ වගේම කාම සංකල්ප පවත්න්නේ මමයි පංචකාමීට අදාළ අරමුණු අරගෙන. ඒක වස්තු කොට පිළි අරගෙන. සම්මා දිට්ඨියේදී මෙවැනි සංකල්ප එතන පවත්තන්න ඉඩක් නැති වුණා. නිසා සම්මාදිට්ඨිය වෙනකොටම නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පය ඒ අංගය තුල වෙනවා. ඒ වගේම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම පහ වුණා. සම්මා කම්මන්ත සතුම් මෙරීම වරකම් කිරීම වැරදි කාම සේවනයේ පහ වුණා. සම්මා ආජීව අධාර්මික දීපයතුම් ක්‍රමේ පහ වුණා. ඒ මොකද? චේතනාවට අනුසේ සංසාර ගතියකට වෙලා ක්‍රියා වෙන තැන හේතුඵල නිරෝධයක් කියන තැන සම්මාදිට සම්මා සංකප්පවත්තාවෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා තව වචනී ක්‍රියාව ආජීවයේ පහළ නොවුණත් පහළ වෙන මුල් හේතුන් වෙලදී වෙනවා. එනිසා මේ විරති චෛතසික තුනකුත් එතන එකතු වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අවස්ථාවට. එයිනයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ. සම්මා වායාම උපං අකුසල් දුරු කිරීම නූපන් කුසල් උපදවීම නූපන් කුසල් ඉපදවීම උපන් කුසල් වැඩි දියුණු කිරීම ඒ කියන්නේ නූපන් ප්‍රඥාව තව තවත් භාවිතා වීම ඒක වීර්යය දීලා තියෙනවා ඒක සිහිය දීලා තියෙනවා අම්මා සතිය මේ අංග හතකින් සමන්නාගත වෙනකොට සම්මා සමාධි භව නිරෝධය පිණිස වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය සෙනෙහයි. නමුත් මේ ශ්‍රේණී ආකාර හතකයිසික ධර්මයන් ඇවිල්ලා තියෙනවා. එකවර සංවරුනි. එකවර භාවිතා වුනි. ඒ නිසා මාර්ගයේ තනතුරුව ඵලය ඇති වෙනවා. මෙන්න මේ නිසායි සක්කාය දිට්ඨියට ඉඩක් නැහැ. විචිකිච්ඡාව කියන සැකයට එතන ඉඩක් නැහැ. ඒ වගේම ආර්යත්‍යන්නේ මාර්ගයෙන් තොරව අන්මගක් අනුෘත ක්‍රමයක් තියෙනවා සීලපත පරාමාසයට එතන ඉඩක් නැහැ. සංයෝජන බැනි තුනක් පහ කරගෙන සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒ ඒ තවත් වඩාත් වර්ධනය වීම වඩාත් හේතු ඵල නිරෝධය දැකීම තමයි කාමරාග ව්‍යාපාදයන් තුනී කරමින් සකදාගාමි කාමරාග ව්‍යාපාදයන්ට හේතු සේකරමින් නැවත නූපදින ආකාරයට පහ වෙනකොට අනාගාමි ඒ වගේම මනෝමූලිකව පහළ වෙන රූප රාග රූප රාග මානෝද්දච්ච විද්‍යාව කියන සංයෝජනයන් පහ කරමින් රහත් භාවයට කියන්නේ උපාදානී යලි නූපද වෙන විදිහට පහ වී ගියා ක්‍රියාවෙන් ස්කන්ධ. ස්කන්ධ පහළ වුණත් නිවිලා ස්කන්ධයෙන් පහළ නොවුණත් නිවිලා. ඒ නිසා තමයි රහතන් වහන්සේට සෝපාදිශේෂ පරිණිරවාණි අනුපාදිශේෂ පරිණිරවාණි කියලා බෙදලා පෙන්නනවා. නමුත් නිවන එකයි. රාගදේශ මොහ පහවි. අවස්ථා දෙක පැහැදිලි කරන්න මේ වචන දෙක අවශ්‍ය කරනවා. මේ නිසා ආහාරය දනීද පැවැත්ම දනීද පැවැත්මට හේතුව දනීද එයාගේ පැවැත්මට හේතුව අතහැරන තැන දනීද මාර්ගය දනීද මෙපමණකින්ම සම්මා දිට්ඨි භාවයටපත් වෙනවා එන මේ දේශනාව උදව් කරගෙන අපේ ජීවිතේට අපි ධර්ම කරුණු ටික එක්ක ගන්න ඕනේ අවසානයේ මේ සූත්‍රය පෙන්නනවා මොලිය පබ්බුණ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටිනවා. වහන්ස කවරෙක් විඥානාහාරය අනුභව කෙරේදයි නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ප්‍රශ්නේ යෝග්‍ය නැත ප්‍රශ්නේ සුදුසු නැත පුජ්‍යලේ අනුභව කෙරේයයි මම නොකියන්නේ පුජ්‍යලේ අනුභව කරයි කියලා මා කියනවා නම් වහාංශ කවරෙක් අනුභව කරයිද යන ප්‍රශ්නේ යෝග්‍යය මම එසේ නොකියමි අන්න එතන ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ වචනින් කෙරෙහි අපි ගාක් තේරුම් ගන්න මේ මේ ආහාරයේ කෙනෙක් අනුභව කරනවා කියලා නෙමෙයි කියන්නේ මේ විඥානයේද කෙනෙක් සතුයි කියන එක නෙමෙයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මම එසේ නොකියමි. ඊළඟට වදාරනවා එසේ නොකියන මගෙන් මහන්ස කුමකට විඥානයේ ආහාර වේද? එහෙනම් කුමකට විඥානයේ ප්‍රත්‍ය වේදේ යමෙකු ඇසුවොත් එම ප්‍රශ්නේ සුදුසුය. විඥානය නැත්නම් විඥාන ආහාරය ඒ කියන්නේ ප්‍රතිසන්දි හිත මතු පුනර්භවයේ නාම රූප හට ගැනීම පිණිස ප්‍රත්‍ය වේ. නාම රූපය ඇතු කල්ලි සලායතනිය වෙයි. සලායනෙත්තනේ ප්‍රත්‍යයෙන් ස්පර්ශේ වේ. එසේ ඉසදීම සුදුසුය. අන්තරව මේ භික්ෂුන් වහන්සේ විචාරනවා භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවට පිළිතුරු අදහරනවා. වහන්සේ ස්පර්ශ කරන්නේ කවරෙක්ද? ප්‍රශ්නේ නොගැලපී. ස්පර්ශ කරයි කියලාමා කියනවා නම් එසේනම් ප්‍රශ්නේ ගැලපී. එසේ නොකියන මගින් වහන්ස ස්පර්ශේ කුමක් ප්‍රත්‍ය කොට ඇත්තේදයි කියලා අසනවා නම් ප්‍රශ්නේ ගැලපී. එහිලා සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශේ වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ කියලා විසඳීම සුදුසුය. එන කියන්නේ ඒ දැන් පැහැදිලි කෙරුවා. ඊළඟට ප්‍රශ්නේ අහනවා වහන්ස විඳින්නේ කවරෙක්ද? ප්‍රශ්නේ සුදුසු නැද්ද? විඳී කියා මම නොකියමි. විඳී කියා මා කියනවා නම් වහන්ස කවරෙක් විඳීද යන ප්‍රශ්නේ සුදුසිය. මම එසේ නොකියමි. එසේ නොකියන මගෙන් වහන්ස වේදනාව කුමක් ප්‍රත්‍ය කොට ඇත්තේ දැයි අසයි නම් එහිලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි කියා විසඳීම සුදුසුය. වහන්ස තණ්හා කරන්නේ කවදෙන්ද? ප්‍රශ්නේ නොබලපී. තණ්හා කරයි කියා මම නොකියමි. තණ්හා කරයි කියා නොකියන මගින් වහන්ස තණ්හා කරන්නේ කවරෙක්දයි අසයි නම් ප්‍රශ්නය සුදුසු නැත. එසේ නොකියන මගින් වහන්ස තණ්හාව කුමක් හේතකොට වේද කියලා අසයි නම් ප්‍රශ්නේ යෝග්‍යය. එහිලා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියලා විසඳීම සුදුසුය. මොණිය පංගුණ වික්ෂුන් වහන්සේ ඊළඟට ਵਿਚාරනවා වහන්ස උපාදානය කරන්නේ කවරෙක්ද? ප්‍රශ්නේ නොගැලපේ. උපාදාන කරයි කියා මම නොකියමි. උපාදාන කරයි කියා මම කියනවා නම් වහන්සේ කලෙක් උපාදාන කරයි යන ප්‍රශ්නේ යෝග්‍යය. මම එසේ නොකියමි. එසේ නොකියන මගින් යමෙක් වහන්සේ උපාදානයේ කුමක් ප්‍රත්‍ය කොට වේදයි අසයි නම් එහි සුදුසුයි. තණ්හාව ප්‍රත්‍ය කොට උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍ය කොට භවය වෙයි කියා විසඳීම සුදුසුය. මේ දුක් රසේ හට ගැනීම වෙයි. බද භවපච්චා ජාති. ජාති ප්‍රත්‍යයෙන් තමා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස සම්භවද්දී මේ හට ගැනීම වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා චන්නානත්තේව පද්ගුණ අස්සායතනාං අශේෂ විරාග නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ පද්ගුණේ ස්පර්ශායතන සයහිම නිර්වශේෂ විරාග නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වේ ස්පර්ශ නිරෝධෙන් වේදනා නිරෝධේ වේ. අපි පැහැදිලි කරුවා මේ ස්පර්ශ ආයතන හය කෙරෙහි ස්පර්ශ වෙන තැන කෙරෙහි හේතුඵල නිරෝධය පියවරෙන් පියවර පියවරෙන් පියවර ඇති හැටි දැක සිහිනුවන පිහිටිය යුතු බව. ඒ සුහ ඒ සිහිනුවන මනායතන දක්වාම මනෝ සංපස්සේ දක්වාම සිහිනුවණින් යුක්තව නිරෝධෙහි සිහියති කියුතු බව. ତොර නතර කරන්නේ නැහැ ස්වභාවයෙන්ම මේකට අයිතිකාරකත්වය යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ වේදනා නිරෝධේ තණ්හා නිරෝධේ වේ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ තණ්හා නිරෝධේ උපාදාන නිරෝධේ වේ උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදා නිරෝධයෙන් භවේ නිරෝධ වේ. භව නිරෝධා ජාති නිරෝධෝ භවේ නිරෝධෙන් ජාති නිරෝධ වේ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝන දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසෝ නිරුද්ධ වේ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස නිරෝධෝ හෝති. මෙසේ මේ දුක් රසේව නිරෝධේ වේයයි කියලා වදාලා. මම මේ සූත්‍රේ මේ අග කොටස ඒ තියෙන පොතේ තියෙන විදිහට සාරාංශයක් මේ පින්වතුන්ට මතක් කළේ ඒ ධර්ම මාර්ගය අපි යෙදෙනකොට මෙන්න මේ සිද්ධාන්තයේ මේ මේ විදිහට සිදු වෙනවායි කියලා වදාලා. මෙතනදී ගාක් මේ අවධාරණය කරන්න තියෙන්නේ උච්චන කතාවක් ගැන මෙතන පෙන්නලා නැහැ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වෙන හැටි ප්‍රත්‍ය වෙන හැටි ඒ අවිද්‍යාව පවා කෙනෙකුගේ නොවේ පස්ස නිරෝධය නොදැක්කක අපි පැහැදිලි කළා අනුකරණයට අනුසය එකතු වෙනවා කියලා අනුසය පුරාණ ගතිය කියලා පුරාණ ගතියක් පවා උනේ ඵල නිරෝධයෙන් නොදැක්කක ඒ නිසා අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් කියන්නේ අවිද්‍යාවගේ අනුසසහගත කෙලෙස්වල නිරෝධයෙන්, ඉතිරි නැති නිරෝධයෙන් සංඛාර නිරෝධ විඥාන නිරෝධ ඒ අහිතියක් පැනවෙන තැන නොපැවතෙනවා. ඒ නිසා ස්කන්ධයන් පහළ වුණා රාගදේශ මොහ පහවී ගිහිල්ලා නම් උපාදානිය යලි හටගන්නේ නැත්නම් ඒක සෝපාදිශේෂ නිර්වාණය කියන නමින් හඳුන්වනවා. ස්කන්ධයන් පහළ වෙනවා. රාග දේශ මොහොනේ. ස්කන්ධයන් පහළ නොවුණා රාග දේශ මොහ නැති වෙච්ච එක නැති වුණාමනේ. එකයි හටගන්න විදියක් නැහැ නේ. එහෙනම් නිවනට මොනොත් මොකවත් උනේ නැහැ. පහළ වුණත් පහළ නොවුණා. අනුපාදිශේෂ පරිනිර්වාණය නම හඳුන්වනවා. නිවන දෙකක් නෙවෙයි නිවන එකයි නමුත් මේ අවස්ථා දෙක පැහැදිලි කරන්න වචන දෙක යොදනවා. ඒ නිසා අපි හොඳ සම්මාදිට්ඨියකින් යුක්තව ඒ මාර්ගාංග එකතු කොට සෝවාන් සකදාගාම අනාගාමී අරියත් සතර මාර්ග සතර ඵල ඥානයන් සම්පූර්ණ කොට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ උතුම් නිර්වාණ අවබෝධයේ පිහිට හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඉනිසාද ධර්මානුශාසනාවේ ආනිසංසය මේ එක්සත් රාජධානී මැන්චෙස්ටර් නුවර හේතුමති විහාරස්ථානීහි විහාරාධිපති අවසරයි ගරු පිටිවිල්ලේ පියතිස්ස නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම මේ සංවිධානය කරපු ගරු පඬිත ගල්පොත්තයායි ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේට අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට හේතු ආසනා වීමෙන් ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා